සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි තුදුස්වදෑරු කියන 14 ආකාරයක් වූ කායානුපස්සනාව වදාරා ඊළඟට වේදනානුපස්සනාව දේශනා කළා. වේදනානුපස්සනාවත් නවවැදෑරුම් වශයෙන් දෙන්නා දෙන්නේ. මොහොතේ ඒ ඒ කොටස ආරම්භ කිරීම වශයෙන් කතංච පිටවේ වික්ඛූ වේදනා සුවේදනානුපස්සී විහරති ඉදරික්ක වේදිකු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති ඉරාණසං වාසුකං වේදනං වේදියමාන ඉරාණසං සුඛං වේදනං වේදියාමි සුඛානාති සාමසං වා දුක්ඛං වේදනං වේදියමාන සාමසං දුක්ඛං වේදනං වේදියාමි පජානාති ඉරාණසං වා දුක්ඛං වේදනං වේදියමාන ඉරාණසං දුක්ඛං වේදනං වේදියාමි පජානාති සාමසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමාන සාමසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමි පජානාති ඉරාණසං වා දුක්ඛම සුඛං වේදනං වේදියමානෝ ඉරාන්සං අධික්‍රමස්කම් වේදනං වේදියාමිති පජානාති යනුවෙන් ඒ නවවැදෑරුම් වේදනාව පිළිබඳ වූ භාවනාව වදාළා මහණෙනි වික්ෂය වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ කෙසේද කියාව මහන්සේ සතේසු කම්යතා පිටාවයෙන් ප්‍රශ්න කොට ඊළඟටයි මේ වේදනානුපස්සනාව වදාරා තිබෙනවා. මේ ශාසනයේ වික්ෂිතම සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි තිපජානා. සැප වේදනාවක් විඳිනුයේ ඒ සැප වේදනාවක් විඳින්නෙමයි දැනගන්න. ඒ විදිහමයි දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මේ වේදනාවන් පිළිබඳව සම්හන්ස වදාළා. එදින් වේදනාව කියන එක අප කවුරුත් අසා තිබෙන ඒ වගේම අප කාටත් ප්‍රකට ධර්මයක්. වේදනා යනුවෙන් උගන්වන්නේ ඒ සැප දුක මධ්‍යස්ථ වශයෙන් තුන් ආකාරයකට බෙදා දක්වන විඳීම වේදනාන විඳීම දැන් ඒ වේදනාව පිළිබඳව අප කලකමියේ වේදනාවක් ඇති බව, ඇතිවන බව නොවේ බොහෝසේ මම විඳිනවයි මමෙන් මම කියන කෙනෙකු විසින් කරනු ලබන වින්දනයක් විඳීමක් මගේ විඳීම මම විඳිනවා කියන මේ විදිහේ ගැනීමකුයි කාටත් තිබෙන්නේ ඒ නිසා සමහර විටක අප කතා කරන විට වුණත් කියනවා මම විඳින දුක මායි දන්නේ කියලා. සමහර එක් එහෙම කියනවා. ඒ වගේම ඒ ඒ තනත්තා විඳින සුඛ ආදී වශයෙන් මෙහෙම අප කතා කරනවා. එතකොට ඒ ඒ විඳීම කෙනෙකු විසින් කරන එහෙම නැත්නම් කෙනෙකුගේ දෙයක් හැටියට සැලකීමයි පුරුද්දක්ව තිබෙන්නේ ඒ තමයි කාගේ පිළිගැනීමක් වශයෙන් පවතින. එහෙම එකක් දැක්වීම නෙවෙයි මේ දේශනාවෙන් කරන්නේ. සතිපට්ඨාන භාවනාවෙහි බුදුරජාණන් වහන්සේ විසේ මේ වදාරා පිළිෙන්නේ ඒ සැප වේදනාවක් විඳින විට සැප වේදනාවක් විඳින අවස්ථාවේදී මමයි කියා කෙනෙකු විසින් කරනු ලබන විඳීමක් හැටියට ගන්නට ඒ වේදනානුපස්සනාව බුදුරජාණන් වහන්සේ වදාලා නෙවෙයි එමනම් වේදනාවක් කියන මේ ස්වභාවයක් නම් ඇත්තේය කියන එක දැක්වීමටයි මෙසේ වදාරා. එහෙම නැත්නම් කාහටත් මේ හැඟීම නම් එනවා. මේ මිනිසුන්ට පමණක් නෙවෙයි. ත්‍රිසංගත සතුන්ට වුවද ඔවුන්ට ලැබෙන ඒ ඒ වේදනාවන් දැනෙනවා. ඒ නිසා තමයි මේ වේදනාව ඉවසාගත මුහුණු අවස්ථාවලදී ඒ බව දැක්වීම වශයෙන් කෑගසක්. ඒ සමහර විටක මිනිසුන් වන් එහෙම අවස්ථාවක් ඇති වූ කල්හි කෙන්ද්‍රී ගාම ඒ Tamange ශරීරයට ඇති වී තිබෙන ඒ දුක් වේදනාව ඉවසාගත නොවන එකක් වූ කල්හි එය අන්‍යයන්ටද මේ දැනගන්නට ලැබෙන පරිදි තමාගේ මේ කටින් කරන ශබ්ද එහෙම නැත්නම් ශරීරයේ වශයෙන්වා ශරීරයේ මේ අතට නවන පෙරලන මේ හරවන මේ එහෙම තත්වයක්ද දක්වන. ඒ ඒ ශාරීරික වශයෙන් ඇතිවන්නා වූ වේදනාව. ඒ වගේම මානසික වශයෙන් වේදනාවේ කියන එක අප සාමාන්‍යයෙන් කතා ව්‍යවහාරයේදී නම් වේදනා කියන එකෙන් කෙනෙකු ගන්නේ ශරීරයට අපහසුාවක් ගෙන දෙනවා. වින්දනයකටයි වේදනා කියන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ එන්නේ. ඒ ත්‍රිපාලි වචනය ඒ එහෙම අදහසක් දැක්වීම සඳහා වදාරන ලද්දක් නෙවෙයි. මෙතන වේදනාව කියන්නේ විඳීම. ඒ විඳීමේ සැප විඳීම දුක් විඳීම ඒ සැප දුක් කියන දෙකට අයත් නොවන මදවත් විඳීමයි කියන ඒ කවර වේදනාවක් වුවත් කවර වින්දනයක් වුවත් ගත හැකි පරිදි වේදනා කියන වචනේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා තමයි වේදනාව පිළිබඳ ප්‍රභේද ඊළඟට උන්වහන්සේ වදාරන්නේ සුඛං දුක්ඛං අදුක්ඛම සුඛං. සැප දුක උපේක්ෂා අදුක්ඛම සුඛය කියන්නේ දුකක් නොවන සැපක් නොවන කියන එකයි අදුක්ඛම සුඛ. ඒකයි උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ වේදනා. ඒකෝද වේදනා කියන මේ වචනය ගතහොත් එයින් කියවෙන්නේ නැහැ ඒක සැපක්ද දුකක්ද එහෙම නැත්නම් මධ්‍යස්ත වූවක්ද වේදනා කියන ඒ වචනය ගත. එතන එයින් කියවෙන්නේ පුදු විඳීමක්. විඳීමක්. ඒ අප කතා කරන විට මහ මහත් වේදනාවක් විඳිනවයි කියලා එතෙන්දී ඒ දුක් වේදනාවක්, දෝමනස්ස වේදනාවක් දැක්වීමටයි ඒ වචනේ පාවිච්චි කරනවා. නමුත් මේ භාවනා කරන පින්කපා යෝගාවචර නැත්නම් මේ වේදනානුපස්සනාවෙහි යෙදෙන්න විසින් ඒ වේදනාව දැනිය යුතුවන්නේ වේදනාව අනුව දැනිය යුතුවන්නේ ඒ වේදනාවේම ස්වභාවය සලකා ඒ වේදනාව තමන්ට දැනෙන ආකාරය තමයි ඒ පිළිබඳව බැලිය යුතු වන්නේ. එහෙම නැත්නම් ඒ බැලිය යුතුයි වන්නේ කියන එක තමයි මෙනෙහි කළ යුතු වන්නේ. ඒ මෙනෙහි කිරීම කළ යුතු වන්නේ වේදනාවේ ආකාරයෙන්ම ගෙන. කොහොමද ඒ ආකාරය ගන්නෙ? සමහර විට අපට ඒ වේදනාව රිදීමක් හැටියට දැනෙනවා. ශරීරෙහි යම් යම් තැනක ඇතිවන රිදීමක්. මේකට රිදීමක් වශයෙන් ඇතිවන වේදනාව රිදීමක් හැටියටමයි බැලිය යුතුවන්නේ. රිදෙනවා රිදෙනවා. රිදෙනවා රිදෙනවා. ඒ එහෙම නැත්නම් ඒ වේදනාව සමහර විටක කෙනෙකුට ඇති විය හැකි කසනාකා අප දන්නවානේ අපේ ශරීරෙහි යම් යම් තැන් සමහර වේලාවලදී අපට කසන්නට ඒ කසන බවක් ඇති කරනවා කැසීමක් හැටියට ඇතිවන්නා වූ ඒද මේ වේදනාවක් නිසා. ඒක හොඳ දෙයක් නෙවෙයි හොඳ වේදනාවක් නැත්නම් සැප වේදනාවක් නෙවෙයි. ඒකත් අර රිදීමේ කියන එකට ඇතුළත් වන ඒ කැපීමක් හැටියට අපට දැනෙන කැපීමක් හැටියට අප කලකන ඒ වේදනාව. එතන ඒ වේදනාවේ රිදෙනවයි කියලා නෙවෙයි මේ අවස්ථාවේදී මෙනෙහි කළ යුතු වන්නේ ඒ කසනවා. කසන. අනේ විදිහට මේ වේදනාවන් Tamanට දැනෙන පරිදි Tamanta ඒවා වැටහෙන පරිදි තමයි ඒ අනුව මෙනෙහි කිරීම පැවැත්විය යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වේදනානුපස්සනාව වදාරා පිළිෙන්නේ ඒ විඳින කෙනෙක් නැත් නැත් හුදු විඳනයක් පමණක් ඇත්තේය කියන එක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඒක භාවනාවේදීම තමයි කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන්නේ. බණපහන් ඉගෙනීම නිසා කෙනෙකු තරමක් දුරට ඒ කාරණය තේරුම් ගන්නා ගන්නට ඒ ඒ තැනට හැකි වෙනවා. එහෙම වුණත් ඒ ප්‍රත්‍යක්ෂ කියන්නේ Tamange නුවණටම වටහාගත හැකිවන්නේ භාවනාවකින්. Taman එය අපිට කියත හැකි එක Tamangeම අත්දැකීමෙන්. අත්දැකීම. ඒක අත්දැකීම. ඒ වෙන කෙනෙකුට ඇති වූ අත්දැකීමක් අනුව තමන්ට එය තේරුම් ගන්නට බැහැ. එනිසා කෙනෙක් අපට කියවන් මට බොහෝම තද හිතේ රුදාවක් තිබෙනවා කියලා අපට තේරුම් ගන්නට බැහැ මොන විදිහේ හිතේ රුදාවක් ගැනද මේ තැනත්ත මේ කියන්නේ කියලා. අපිට හිතා ගන්නට. නමුත් Tamanට තිබෙනවා නම් ඒ හිතේ රුදාවේ කියන එක ඒක Tamanට හොඳට දැනෙනවා. නේ Taman එය අත්දකින්න Tamanට ඒක ප්‍රත්‍යක්ෂ කාරණේ අනේ විදිහට ඒ ඒ වේදනාවේ ස්වභාවය අනුවම ඒ ආකාරය අනුවම ඒ මෙනෙහි කිරීමයි මේ භාවනාවේ යෙදෙන කෙනත්තා විසින් කළ යුතුයි එහෙම නැත්නම් ඒ වේදනාව පිළිබඳව වේදනාවෙන් සිදුවන පීඩාව ගැන දුකටපත් වීම. සිත නරක කර ගැනීම. ඒ ආදී මේ භාවනාව පිළිබඳව උගන්වන්නේ. භාවනාවකින් බලාපොරොත්තු වන්නේ කුමක්දයි කියා අසුවොත් කිය යුතුව තිබෙන්නේ තම సంతානෙහි උපදනා වූ කෙලෙසුන් ත හට ගැනීමට අවස්ථාවක් නොදී ඒ චිත්ත සංතාවිය පවත්වාගෙන යාමයි. ඒකයි භාවනාවකින් කෙනෙකු බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ ප්‍රතිපත්තාන භාවය. අපට හානි කර අපට <clears throat> සංසාරෙහි ඒ සංසාරෙහිදී දුක ලබා දීමට හේතු වෙන ධර්මයෝ තමයි ක්ලේශයෝ කියන්නේ. අකුසල ධර්ම එහෙම නැත්නම් ඒකට විශේෂ හොඳම වචනය තමයි ක්ලේශ ධර්ම. සිත පිළිතු කරන ධර්ම. ඒවා නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා නීවරණ වශයෙන් ඒ කෙලෙස් වශයෙන්ම අකුසල ධර්ම වශයෙන් නොඑක ආකාරයෙන් එහෙම වදාරලා තිබෙනවා ආසව වශයෙන් ඕග වශයෙන් යෝග වශයෙන් ඒ ඒ කෙලෙස් ඇතිවීම සාමාන්‍ය ස්වභාවය సంతానගතව ඒවා ඉපදිනේක ඒ ස්වභාවය ඇති වෙන්නට පුළුවන් ඒ ප්‍රත්‍යඥ సంతානය කෙලසුන්ටම ඉන්න ලැබෙන තැන හැටියටයි සැලකිය යුතු වන්නේ. ඒ తত্ত্বය මගහරවන්නටයි මේ භාවනාවක් අවශ්‍ය වන්නේ. දැන් කෙනෙකුට දුකක් ලැබෙන විට අපි ගන්න මෙතන කියන්නේ පළමුවෙන්ම සැපක් නේ. සැපක් ලැබෙන විට ඒ සැප වේදනාව ගැන එතනකා කැමති වෙනවා. එය අභිනන්දනය කරන, ඒකට ආසා කරන. ආශා කරන ඒකට කැමති වෙන. තව තවත් ඒ සැපය විඳින්නට තමා බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනා කරන. ඒ සැප වේදනාවක් ලැබෙන. දුක් වේදනාවක් ලැබෙන විට ඒක අප්‍රිය කරන. ඒක පුළුවන් තරම් ඉක්මනින් දුරු වෙනවා නම් හොඳයි Tamanට. ඒ නැති කරගන්නටයි Tamanගේ උත්සාහය. ඒ අදුක්කම සුඛ වේදනාවේ කියන උපේක්ෂා වේදනාවේ තරම්ම ප්‍රකට එකක් නෙවෙයි. එය අන්‍ය ඒ සුඛ දුක්ඛ කියන මේ දෙක නැති අවස්ථාවකදී ඇතිවන වේදනාවක් වශයෙන් සලකා ගැනීමයි කළ යුතුව තිරෙන්නේ. සැප දුක් දෙකයි විශේෂයෙන්. ඒ සැපය තමාගේ සිත ඇලවීමටත් දුක සිතේ ඒ ඊට විරුද්ධකමක් ඇති කිරීමටත් විවාහල් වන හේතුවක්. මේ දෙකම සුඛය ඇලීමට කාරණයක් කරගත්තොත් එයින් කියන්නේ ඒ සැපේ නිසා තමා තමන්ගේ සිතෙහි ක්ලේශයක් ධර්මයක් උපදවා ගන්නයි. ඒ වගේම දුක්ඛය නිසා තමන් සිත නරක කරගත්තොත් ඒලුත් කියෙන්නේ තමාගේ සිතෙහි ප්‍රතිග්‍රහය නැත්නම් ද්වේෂය එහෙම නැත්නම් ක්‍රෝධය යම්ෙන් දැක්වෙන ඒ ක්ලේශ ධර්මයේ උපදවා ගන්නයි කියලා මේ දුක් වේදනාව නිසා. ඒ දෙක ඇති වුණොත් සැපය නිසා ඇලීමක්, ලෝභයක්, දුක නිසා පටිගයක් ගැටීමක් එහෙම ඇති වුණොත් ඒ කියවෙන්නේ තමාගේ సంతානය තමා නරක කරගත්ත අකුසල ධර්මයන්ට ඉඩ හැරියා. ඒක භාවනාවකින් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. භාවනා කරන දැනස්සා විසින් මේ අකුසල ධර්මයන්ට පිටට පිට තුලට වැද ගැනීමට ඉඩ නොහැරීමයි කරන්නේ. ඒ සඳහා තමයි ඔය මෙනෙහි කිරීමයි කියන එක පවත්වන්නේ. ඒක ඒ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිටීමක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් සැලකීමක්. නුවණින් යුක්තව මේ දෙක බැලීම. ඒක ඇලීමට කාරණයක් කොට බලන්නෙත් නැහැ. ගැටෙන්නට කාරණයක් කොට බලන්නෙත් නැහැ. එහි ස්වභාවය පමණක් බැලීම. ඒකයි සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි පජානාති දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන පරිදි නම් මේ පුද්ගල ඒක නිකන් පුද්ගලාදිඨාන ධර්මදේශනා කියලා කියනවා. එහෙම එකක් මෙතන කියවෙනවා. මේ වචන වලින් කියවෙන්නේ එහෙමයි. සැප වේදනාවක් විඳිනුයේ සැප වේදනාවක් විඳින්නේ නැයි වේදියාමීති. වේදියාමී කියන්නේ විඳින්නේ නෙවෙයි විඳිනී කියන්නේ. විඳින්නේ දැනගන්න. එතකොට එතන මම විඳිනයි කියන එකක් කියදේ. නමුත් ඒ නෙවෙයි අපේක්ෂා කරන්නේ. මම මේ සැප වේදනාව විඳිනවයි කියා දැන ගැනීම නෙවෙයි අපේක්ෂා කරන්නේ. මුලින් එහෙම අදහසක් පහළ වුණා. ඒක නෙවෙයි අපේක්ෂා කරන කාරණා. එහෙනම් සැප වේදනාවක් ඇත්තේ ඒ විඳින මමයි කියා කෙනෙකු නැත්තේය කියන මේ නිවැරදි හරි දැකීම ඇතිවන පරිදි ඒ සැප වේදනාව පිළිබඳව දැනීම සුරජානන් වහන්සේ වදා. ඒක හොඳට ස්පුට වෙනවා. ඒ කාරණය ඒ බව තහවුරු කරනවා. ඒ අවසානයේදී මේ <clears throat> අනිත්‍යංගලදී වදාරන ලද පරිදිම ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති ආදී වශයෙන් කියන කරුණෙන් තේනවා එතන වේදනාව වේදනාව අනුව බලනවා මිසක වේදනාව මම අනුව හෝ මගේ කියා බැලීමක් නොකරනවා. ඒ නිසා සැප වේදනාවක් ඇති වූ කල්හි සැප සැප සැප වේදනාවක් සැප දිලීමක් ඒ නැත්නම් මේ සැපයේ ස්වභාවය තමාගේ යම් වචන පිළිනවා නම් ඒ සැපේ හැඳින්වීම සඳහා සමහර විටක අපිට ඒ සැපය සුඛය කියන එක කායික වශයෙන්ම පමණක් නෙවෙයි අපට ඇති වෙනවා මානසික වශයෙන්. එතකොට කායික වශයෙන් ඇතිවන සැපයට යම් යම් නමක් අප දෙන්නට පුළුවන්. ඒ වගේම මානසික වශයෙන් ඇතිවන්නා වූ සැපයට ඊට වෙනස් නමක්. ඒ නිසා තමයි සැපේ කියන එක ආගමිදී ඒ සුඛ කියන එක මානසික සුඛය කායික සුඛය කියලා දෙකක් දෙක. මානසික සුඛය කායික සුඛය. ඒ මානසික සුඛයට විශේෂ නමක් දී තිබෙනවා සෝමනස්සය. මානසික සුඛය. කායික සුඛය සුඛ කියන නාමයෙන්ම දැක්වෙනවා. ඒක සුඛ වේදනා කියන ඒ සුඛ දුක්ඛ උපේක්ෂා නැත්නම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනා තුනක් තුනකට ඒ තුන සුඛය කායික මානසික කියන දෙකටම ගත යුතුයි. කායික සුඛයක් එතන සුඛය මානසික සුඛයක් සුඛය සුඛ වේදනා. ඒ වගේම දුක්ඛය කායික දුක්ඛයක් දුක්ඛ වේදනාව මානසික දුක්ඛයක් දුක්ඛ වේදනාව. අදුක්ඛම සුඛ වේදනා කියන උපේක්ෂා වේදනාව ඒ දක්වා තිබෙන්නේම මානසික වේදනාවක් වශයෙන් මිසක කායික වේදනාවක් වශයෙන් නෙවෙයි. ඒක මානසික වේදනාවක්මයි ඊර්ෂ්‍යාව නැත්නම් අදුක්කම සුඛ වේදනාව. අර කායික සුඛය සුඛ කායික සුඛය මානසික සුඛ ආනමිකයිවා ආදීනනි මෙලෙ මෙන්නදී නෝයි අයත්මයි බදේ ඒකනෙත් සමහන්ත ඒ විඳීම සැප වශයෙන් වේවා සැපක් වශයෙන් වේවා දුකක් වශයෙන් වේවා ඒ සැප දුක් දෙකට අයත් නොවන මධ්‍යස්ථ විදීමක් වශයෙන් කියවා. ඒ විදීම ඇත්තේය කියන එක කෙනෙක්. ඒ වගේම මේ විදීම හැමදාම පවතින හැමතිස්සෙම පවතින ස්වභාවයකුත් නෙවෙයි. ඒ විදීම අපි දැන් කසනවයි කියලා කැසීම් වශයෙන් ඇතිවන්නා වූ ඒ දුක් වේදනාව. යම් කිසි වේලාවක ඇති වෙලා යම් කිසි වේලාවක ඒක නැතිව යන. ඒක දිගටම ජීවිතාන්තයේ තෙක්ම කැපීමක් හැටියටම පවතින්නේ නැහැ. ටික වේලාවක් පැවත නැතිව යන. ඒතකොට ඒ කැපීම පිළිබඳව කැපීමේ කියන්නේ එක් ස්වභාවයක් නැත්නම් වේදනා කියන මේ නාම ධර්මයට ඇතුළත් වන එක් ස්වභාවයක් වේදනාවක් නයි. ඒ වේදනාව ඇති වෙන නැති වෙන දෙයක්. ඇති වෙන එකක් ඒ වගේම ඇති වූ හැම එකක්ම නැති වෙනවා. එන ඇති වෙන නැති වෙන. ඒ වේදනාව පිළිබඳ ඒක සැපේ වේවා, දුක වේවා, අදුක්කම සුඛේ වේවා. එහිද ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවා. ඒ වේදනාව පිළිබඳව එය ඇතිවන විට Tamange සිහි නුවණ කියන දේවා යොමු කරමින් සිටින විට. එහෙම නැත්නම් එහෙම තමයි මෙනෙහි කරන විට. ඒ වේදනාව ඇති වෙන එකක් වගේම ඒ නැති වෙන එකක් බවද Tamanට දක්නට ලැබේ. ඉතින් මේ වේදනාව බුදුරජාණන් වහන්සේ සැප දුක් උපේක්ෂා කියන මුලින්ම තුනක් හැටියට අවදාලා ඊළඟට ඒ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන්ගේ තවත් ප්‍රභේදයක් දක්වනවා සාමිසංවාසං වේදනං වේදියමාමු සාමිසං සුඛං වේදනං වේදියාමි පජානාති නිරාත්තං වාසුකං වේදනං වේදියමානෝ නිරාත්තං සුඛං වේදනං වේදියාමි පජානාති ඔය ආදි වශයෙන් සාමික සුඛය නිරාමික සුඛය සාමික දුක්ඛය නිරාමික දුක්ඛය සාමික අදුක්ඛම සුඛය නිරාමික අදුක්ඛම සුඛය කියලා තවත් ප්‍රභේදයක් එහෙමයි මේ නවවැදෑරුම් ගන්න මුලින් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුනක් ඊළඟ සාමිත සුඛ සාමිත දුක්ඛ සාමිත අදුක්ඛම සුඛ තුනක් ඊළඟට නිරාමිත සුඛ නිරාමිත දුක්ඛ නිරාමිත අදුක්ඛම සුඛ ඒ ඒ විදියටයි නවවැදෑරුම් ගන්න ඒ විතන දැන් මෙතන බලන්නට තියෙන්නේ සාමිත කියන්නේ කොහොමද සාමිතය කියන එක දක්වා දෙන්නේ ආමිත කියන මේ නම දෙනවා පංචකාමයන්ට. ඒකේ පංචකාම ගුණික පංචකාමයන් පංචකාමයන් නිසා පංචම කාමයන් අරමුණු කොට ඇතිවන්නා වූ යම් වේදනාවක් තේනම් ඒ වේදනාව සාමිස වේදනාව. එනිසා ඒ සාමිස වේදනාවේ පිළිනවා අර ප්‍රභේදයක් ඒක සාමිත සුඛයක් විය හැකි, සාමිත දුක්ඛයක් විය හැකි, සාමිත අදුක්ඛම සුඛයක්. ඒ පංචකාම ගුණික වේදනාව හැර නික්කම්මසිත වේදනා කියලා නැත්නම් निराமிස වේදනා. අර පංචකාම ගුණික ඒ සාමිත වේදනාවන් තවත් වචනයක් දී තිබෙනවා ගේහසිත කියන්නේ. ගේහසිත වේදනාවක්. ඒ निराමිත වේදනාවන්ට තව නමක් තිබෙනවා. නික්කම්මසිත වේදනා. නික්කම්මසිත වේදනා. එතකොට ඒ සාමිත සුඛ දුක්ඛ උපේක්ෂා ඇතිවන්නේ පංචකාම වස්තුන් අරමුණු කොට පංචකාමයන් අරමුණු කොට ඒ සවදෑරුණු වේදනාවක් තිබෙනවා සවදෑරුණු කියන්නේ ඒ අරමුණු වශයෙන් ගන්නවා අප දන්නවා අරමුණු සයක් තිබෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා සවදෑර අරමුණු සවදෑර. අපිට අපි අපට යම් සිතක් උපදින්නේ මේ කියන ලද සවදෑර අරමුණු අතුරෙන් යම් කිසිවක ඒ ඒ අවස්ථාවේදී එල්බගෙනයි අපට සිත් උපදින්නේ. එතකොට එහෙම එල්බගෙන උපදනා වූ සිත්වල කිස්මතු වී පෙනෙන අවස්ථාවක් තිබෙනවා මේ වේදනාවන්. නැත්නම් මේ වේදනාවන් කිස්මතු වෙන අවස්ථාවක්. එහෙම අවස්ථාවකදී තමයි මේ වේදනාව පිළිබඳව මෙනෙහි කිරීම කළ හැකි වන්නේ. සමහර විටක වේදනාවක් කියන මේ ස්වභාවය අපට මුදැන්න අවස්ථාවක් වෙතුන් ඒ අවස්ථාවේදී අපි වේදනාව මේ පරිග්‍රහය නැත්නම් වේදනාව පිළිබඳ භාවනාවක් කරන්නේ නැහැ. ඒ වේදනාව මතු වී එන්නට ඕනේ. ඒක ඉස්මතු වෙනවා. ඒක දැනෙන්නට ඕනේ. ඒ දැනෙන අවස්ථාවේදී ඒ පිළිබඳව මෙනෙහි කිරීම අප කරන්නේ. එතකොට එිනුත් දැනෙන අවස්ථා දෙකක් තමයි මේ තිබෙන්නේ මෙතන ප්‍රකටව තිබෙන්නේ. එහෙම දැනෙන අවස්ථා දෙකයි. ඒ තමයි සුඛ දුක්ඛ කියන්නේ. එිනුත් සුඛයටත් වඩා දුක්ඛයයි ඉස්මතු වෙනවා. සැපයටත් වඩා දුක්ඛය. දැන් උපභාවනා කරනකොට ඒ භාවනා කරන පින්වතාට හෝ පින්වතියට ශාරීරික වශයෙන් ඒ වේදනා දැනෙන අවස්ථා තිබෙනවා. ශාරීරික වේදනා තමයි වැඩි වශයෙන් උපදින්නේ. ශරීරයේ ඒ ඒ තැන් රිදෙන්නට පටන් ගන්නවා. ඉවසා ය නොහෙන තරම් සමහර විට සමහර විටගේ ශරීරයේ ඒ ඒ ඒ තැන් රිදෙනවා. එහෙම අවස්ථාවලදී කෙනෙකුගේ සිත නැමෙන්නට බැරි නෑ. මේ කරන භාවනාව වේදනාව නිසාම මේ රිදෙන ගතිය නිසාම නවත්වන. නමුත් ඒක නෙවෙයි කළ යුත්තේ. දැන් එහෙම කළ යුතු නම් බුදුරජාණන් වහන්සේ වේදනා නුපස්සනාවේ කියලා විශේෂ භාවනා කොටසක් දේශනා කරන්නේ නැහැ. එහෙම ඇතිවන්නා වූ ඒ වේදනාව විඳීම මෙනෙහි කළ යුතුය. ඒක බැලුවේ යුතුය. ඒක තමන්ගේ මේ ශරීරය නැත්නම් මේ පංචස්කන්ධයෙන් පිටස්තර දෙයක් නෙවෙයි. මේ පංචස්කන්ධෙයිම ඒක දේශයක් එක කොටසක්. පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් වේදනා ස්කන්ධයක. අන්න ඒ වේදනාව හොඳ හැටි තේරුම් ගන්නට ඕනේ. නැත්නම් අවබෝධ කරගන්න. ඉතින් මේ අවබෝධය ලබා ගැනීමේ මඟ තමයි මේ භාවනාවේ කියන්නේ අවබෝධය ලබා ගැනීමට තිබෙන මාර්ගය. ඒ අවබෝධයක්ම අවබෝධය නම් මේ වේදනාවේ පිළිබඳ අවබෝධය නම් මේක දුකය කියන. දුකේ කියන මොන වේදනාව? කවර වේදනාවක්? ඒ මුලදී අපි සැප දුක් උපේක්ෂා කියන මෙහෙම ගත්තා. අවසානයේ වන්නේ ඒ වේදනාව පමණක් නෙවෙයි. මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ සියල්ලක්ම දුකේ කියන්නේ. ඒකනේ අප කියන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අවසානයේ කුමක්ද මේ භාවනාවෙන් ලබන ප්‍රතිඵල වශයෙන් ඒ නැත්නම් මේ භාවනාව දියුණු වීම නිසා ලබන යම් තත්වයක් වෙනම් ඒ තත්වයේ වශයෙන් දක්වන දක්වන්නේ කුමක්ද චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍ය නම් දුක දුක ඇතිවීමේ හේතුවක් නිවන නිවනට මඟ. මේ සත්‍ය. ඒවට දුකයි කියන කොටසටයි මේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන් පමණක් නෙවෙයි මේ මේ වේදනාවන් සහිත සියලුම මේ පංචස්කන්ධයට නැත්නම් පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් සියලුම ධර්ම ඇතුළත් කරා ඒ දුකට. ඒ නිසා මේ ස්කන්ධ පංචකයෙන් ඒක දේශයක්. එන ඒ වේදනාවන් පිළිබඳවද ඒක අමුතුවෙන් නොසිතුවට සලකාගන්න. සැලකිය හැකි නැත්නම් Tamanට එහෙම ඒ ඒ ඇහිීම ඇති වෙන්නත් පුළුවන්. මේක සාන්තයි. සාන්තය කියන්නේ පංචකාමයන් අතුරෙන් යම් කිසිවක් අරමුණු කොට උපදින්න. දැන් අපට සමහර විට ඇතිවුණු සැපයක් ගැනම නැවත නැවත සිත් ඇති වෙන්නට පුළුවන් ඒ සැප වේදනාව ආස්වාදනය කර. දැන් අපි ගනිමු අපට ඇති වුණා කායික සුඛයක්. ඒ කායික සුඛයට අපි ආසා කරමින් තව තවත් සොම්නස් වේදනාවෙන් යුක්ත. ඒ සොම්නස් වේදනාවේ කියන්නේ සැප වේදනාව. මානසික. ඒ සැප වේදනාවෙන් යුක්ත වූ තව තවත් සිත් උපදවාගන්න. උපදින්නට පුළුවන්. එතකොට ඒ කලින් ඇතිවුණු සැප වේදනාව පසුව ඇතිවන්නා වූ සැප වේදනාවකින් නැත්නම් වේදනාව සහිත වූ සිතකින් අරමුණු කරන්නේ. එතකොට තමන්ට ඒ මුලින් ඇති වූ සැපය අරමුණු කොට පසුව ඇතිවන්නා වූ සැපය එයද ඒ ඒ ස්වභාවය නැත්නම් ඒ මුලින් ඇති වූ සැපය කුමක් කර්ම කොටගෙන ඇති වූ සැපයක්ද ඒ අරමුණු කලේ කුමක්ද යන මේවා ගැන සැලකීමෙන් පුළුවන් ඒක සාංශ සැපයක්ද නිරාංශ සැපයක්ද කියලා සලකන්න කොහොමද සාංශ සැපයක් කිව්ව සාංශ සැපේ වන්නේ පංචකාම කුසලයි දැන් මේ පංචකාමයන් අරමුණු කොට වාසය කිරීමක් නෙවෙයි භාවනා කරන තැනකාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ භාවනා කරන විටත් කෙනෙකුට ඇති වෙනවා මේ සැප වේදනා. කායික වශයෙන් හෝ මානසික වශයෙන්. සමහර විටක කායික වශයෙන් සැප වේදනා ඇති වෙනවාට වඩා මානසික වශයෙන් සැප වේදනා උපදින්නටද පුළුවන් Tamanගේ භාවනාවම ආරම්භ කොට. ඒ භාවනාව කොහොමද සිදුවන අවස්ථාවවලදී ඒ ආරම්භ කොට එහෙම නැත්නම් Taman භාවනාවෙන් දියුණු වූ කල්හි ඒ එහෙම අවස්ථාවකදීද Tamanට මේ සෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිත් ඇති වෙනවා. ඒවා නිර්ආමිසයි කියලා කියන්නට පුළුවන්. එනකොට නිර්ආමිසයි කීවේ නෙක්ඛම්මසිත සෝමනස්සය, දෝමනස්සය, එහෙම නැත්නම් දුක්ඛය ආ අදුක්ඛම සුඛය. නෙක්ඛම්මසිත ඒ නික්කම්ම සිතයක් වන්නේම භාවනාවකින් නැත්නම් මේ සතිපට්ඨාන භාවනා. එහෙම නැත්නම් විපස්සනා භාවනා කියන මේ භාවනාවකදී සිටින කෙනෙකුට ඒ භාවනාව නිසා එහෙම වේදනාවන් තමයි නිරාමිත වේදනා කියලා දක්වන්නේ. දැන් එය අපි ධර්මයෙන් යන් වෙනවා ශුඤ්ඤාගාරං පවිත්තස්ස සම්පචිත්තස්ස භික්ඛුනෝ අමානුෂි රති හෝති සම්මා ධම්මං විපස්ස යතෝ යතෝ සම්මස්සති ඛණ්ඩානං උදයබ්බයන් ලබති තීතිපා විජ්ජං නතන්තං විජානතං කියලා එහෙම දැක්වෙන තැන් ටික ශූන්‍යාගාරයකට පිවිස වේ භාවනා කිරීම සඳහා ජනාචීර්ණ තැනක් නෙවෙයි. එහෙම තැනකට, එහෙම තැනක ජනාචීර්ණ වුවත් තමයි හැමදෙනාම භාවනා කරන තැනක් නා. එතකොටත් ඒක ශුන්‍යාගාරයක් කියලා සලකා ගත හැකියි. ඒ එහෙම තැනකට පිවිසෙමු සම්ප චිත්තස්ස වික්කුණෝ සාර්ථ චිත්තතාව වික්ෂුවට අමා අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සති මනාකොට මේ ධම්ම ධම්මේ කිවේ පංච උපාදාන ස්කන්ධයට අයත් ධර්ම. එහෙම නැත්නම් නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම මනාකොට විදර්ශනාවට නැන් වෙන කල්හි එහෙම නැත්නම් මනාකොට විදර්ශනාව සිදුවන කල්හි අමානුෂී රපී හොත් අමානුෂික රපියක් රීතියක් සොම්නපක් ඒ අවස්ථාවේදී ඒ වික්ෂුවට එහෙම නැත්නම් ඒ යෝගාවචරයට ඇති වෙනවා. යතෝ යතෝ සම්මසති කන්ධානං උදයප්පය ලබති පීති පාමුච්ඡං අමතං සම්පච්ඡං ඒ ස්කන්ධයන්ගේ උදයප්පය කියන ඇතිවීම නැතිවීම දක්නා විදර්ශනාවේ කොහොම කියලා හරියක්කේ ඒ ඇතිවීම නැතිවීම දක්නා ඒ යෝගාවචරයාට මහත් වූ ප්‍රීතියක් ඇති වෙන බවයි එයින් දැක්වෙන්නේ. මහත් වූ ප්‍රීතියක්. ඒකවල ඒ ප්‍රීතිය ඇති වෙන විට ඒ ප්‍රීතියත් සමග පවත්නා තවද ධර්මයක් තමයි සොම්නසය කියන මේ සුඛය. එතකොට ඒ සුඛය මොන සුඛයක්ද? ඒක නිර්ආමස සුඛයක්. ඒක පංචකාමයන් අරමුණු කොට උපදන අවු සැපයක් නෙවෙයි. ඒක භාවනාවෙන් ලැබුණු නිර්ආමස සුඛයක්. ඒ වගේම නිර්ආමස දුක්ඛත් පිළිදෙන. නිරාමිත දුක්ඛය දැන් අප කියවන ඉස්සෙල්ලා භාවනා කරන ඉතනත්තාට ඒ කායික වේදනා කායික දුක් වේදනා දැනෙන ඇති වෙනවා. ඉවසිය නොහෙන තරම් දුක් වේදනා සමහර විටක උත්පති. ඒ ඔක්කොම මොන වේදනාද? ඒවා සාන්ත දුක් වේදනා නෙවේ. ඒවා නිරාමිත දුක් වේදනා. මේ පංචකාමයන් අරමුණු කොට උපදවා ගනු ලබන වේදනාවක් නෙවෙයි අවස්ථාවේදී තමා භාවනාවේ යෙදී සිටින විට මතුවෙන ඒ නිදාචි වෙන වේදනාවක් ඒක විරාමස වේදනාව. විරාමස දුක්ඛ. අනේ විදිහට සාමිත විරාමස කියලා බුදුරජාණන් වහන්සේ මේ වේදනාව කොටස් තුනකින් දක්වා තිබෙනවා. එහෙම ගත්තම අමිත වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා තුනකුත් විරාමස වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා තුනක්. මේ වේදනාවන් අර සාමිත, निराමිත තෝක නැතුව පුදු සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් හෝ ඒ වේදනාවන් ඇති වෙන ඇති වෙන අවස්ථාවේදී ඒ වේදනාවට සමාගියේ මානසිකාරී කියන මේ මෙනෙහි කිරීම යොමු කරන්නට ඕන. ඒකයි මේ භාවනාවෙන් කරන්නේ. ඒකට එහෙම කරන කරමින් සිද්ධ තනස්සාට මේ මේ කොටසේදී නම් පෙන්වා තිබෙන්නේ ඒ වේදනාව පිළිබඳවම මෙනෙහි කිරීමක්. නමුත් අප දන්නවා සතර සතිපට්ඨානෙම උගන්වන පරිදිනම් ඒ ඒ අවස්ථාවේදී මතුවී එන මතුවී එන ප්‍රකට වෙවි එන ඒ ඉස්මතු වෙන යම් යම් ස්වභාවයක් තේනම් එයද ඒ ස්වභාවයේදී මෙනෙහි කරන්නට ඕනේ. මෙනෙහි කළ යුතුව තිබෙනවා. ඉතින් මේ වේදනාව බොහොම පීඩාකර එකක් වෙනවා. අවදන්නවා සමහරෙක් මේ භාවනා කිරීම අත්‍යයින තැනට පැමිණෙනවා මේ වේදනාව ඉපසා ගන්නට බැරි තරම්. සමහරෙක් මේ වේදනාව දුරු කර ගන්නටම බැරිව. බැරි වෙනවා සම ඒ මේ ක්‍රීමේ තිබෙන දෝෂයක් නිසා හෝ වන්නට පුළුවන්. කොහරි එහෙම අමාරු වෙන අය ගැන අප අකාසිත. නමුත් වේදනාවේ කියන එකද කර්මස්ථානයක් වශයෙන් ගත්තොත් නැත්නම් විදර්ශනා කර්මස්ථානයේ එක අරමුණක් ඇටියට ගත්තොත් ඒ වේදනා පරිග්‍රහයම කොට මාර්ගඵලාදිගමය කළ උතුමන් ගැන සඳහන්. සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි එක් හාමුදුරු නමක් ගැන සඳහන්. ඒ හාමුදුරන් ශාරීරික මහත් වේදනාවක් විනිවිද ඒනේ අත පෙරළුණු බවක් කියන්නේ. දහර භික්ෂුන් වහන්සේ නමක් ඇසුවා ස්වාමීනි මොකක්ද වන්නේ මොකක්ද ඔය තත්ත්වය තින් කීවා වස්තුව අරමුණු කොට වේදනාව දිනනවා වක්තුම් ආරම්මණං කତ୍වා වේදනං වේදේති. ඒ වක්තුම් ආරම්මණං කତ୍වා කියේ වේදනාව හටගන්නේ යම්කිසි අරමුණක් ඇතිව. එතකොට ඒ වේදනාව හටගන්නා කායික යම්කිසි තැනක බැලීමක් නෙවෙයි. ඒකයි අටුවාවේ සඳහන් කරන්නේ මේ කවුද විඳින්නේ කාගේද මේ විඳීම කියලා එහෙම ප්‍රශ්න නැංගුවොත් කවුරුවත් විඳිනවා නෙවෙයි. කාගේවත් විඳීමක් නෙවෙයි. එහෙමනම් වේදනාවමයි මේ විඳිනවයි කියන්නේ. වේදනාවම විඳිනවා. ඒ කියන්නේ වේදනාවයි මේ විඳීම කෙනෙකු හැටියට කෙනෙකු විඳින විඳීමක් හැටියට ගන්නෙ වේදනාවම මිස වෙන කිසිවක් නෙවෙයි. අන්න ඒ බව දැකිය හැකි අවස්ථාව පැමිණෙන්නේ මේ භාවනාවේ. වෙන අවස්ථාවකදී වේදනාවම ඒ විඳින ස්වභාවය කියලා අවබෝධ කරගන්නට බෑ. භාවනාවෙන් මේකට අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ සාමික, නිරාමික ආදී වශයෙන් මේ වේදනාව දක්වලා ඊළඟට වදාරනවා. ඉති අධ්‍යත්තං වා කායේ එන ඉති අධ්‍යත්තං වා වේදනාසු වේදනානුපස්සී විහරති. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. සම්දේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා ආදි වශයෙන් උන්වහන්සේ ඒ වදාරනවා ඉති අධ්‍යත්තං වා වේදනා වේදනානුපස්සී විහෙරති. මේ තම ශරීරයේ තම පංචස්කන්ධය අජ්ජත් කියලා කිව්වේ තමා කියලා. එනම් භාවනා කරන තැනත්තා පිළිබඳ වූ ඒ ඔහුට අයත් කියා කලකම් ලබන මේ ස්කන්ධ පංචකය ගැනයි. ඒකට කියනවා නියකජ්ජත්ය කියලා. තමා පිළිබඳ කියන තේරුමකුයි එයි එන්නේ. ඒ වේදනාව මේ තම సంతානෙහි හට ගන්නා වූ වේදනාව වේදනාව අනුව බලයි. ඉති අධ්‍යත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒ අධ්‍යාත්මෙහි ඇතිවන්නා වූ වේදනාවෝ වේදනාවෝ එක වේදනාවක් නෙවෙයි වේදනා රාශියක්. ඒවා සුඛ දුක්ඛ උපේක්ෂාවක. ඒ අවස්ථාවලදී හට ගන්නා ඒ වේදනාවෝ කාමික විරාමික වශයෙන් ප්‍රතිහෙද වන මේ වේදනාව වේදනාව පස්සේ විහෙරති වේදනාවන් වශයෙන් බලයි බහිද්ධාවා වේදනාසු වේදනාන් පස්සේ විහෙරති එතකොට බහිද්ධා කියන පිට අන්‍ය సంతානවල ඇතිවන්නා වූ වේදනා ඒ තමාගෙන් පරිබාහිර තම මේ ශරීරය තමාගේ ස්කන්ධ පංචකයෙන් පරිබාහිර අන්‍ය ස්කන්ධයන් අන්‍ය ස්කන්ධ පංචකයන්හි ඇතිවන්නා වූ වේදනාවන් තමන්ට ප්‍රත්‍යක්ෂ නැහැ තමන්ට පෙනෙන්නේ නැහැ තමන් එය තමන්ට ඒ අත්දැකීම නැහැ දැන් අප ඉස්සෙල්ලා කිව්වනේ කාටවත් ඇතිවන්නා වූ විශේෂයක්ම අපට දැනෙන්නේ නැහැ ඒ වගේමයි ඒතනත්තාට ඇතිවන්නා වූ යම් යම් ශාරීරික වේදනා එහෙම නැත්නම් මානසික වේදනා අපට දැනෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ඒ දැනත්තන්ට ඇතිවන්නා වූ එවැනි වේදනා ඔවුන්ගේ ඒ ඒ පිළිබඳ මේ පැවැත්මානුව අපිට යන්තමින් තේරුම් ගන්න අර තෙරුන් වහන්සේගේ ශාරීරික වේදනාව ධාර භික්ෂුන් වහන්සේ තේරුම් ගත්තා වගේ අපටත් එහෙම පුළුවන්. හැබැයි ඒක අන්‍යාගේ මේ ක්‍රියාවෙන් අපට පෙනෙන්නට එහෙම නැත්නම් ඔහු එය ඉවසා දරාගෙන කාටවත් නොදෙන්න පරිදි තබාගෙන ඉන්නවා නම් ඒ ඇතිවන වේදනාව ද සමහරුන්ට මහත් වූ ශෝකයක් ඇති කරනවා. ඒ ශෝකය කාහටවත් පෙන්වන්නේ නැහැ, ඉලිදරව් කරන්නේ. ශරීරයේ මහත් වේදනාවක්. ඒ Taman වේදනාවක් කින් පේනවයි කියන එක කාටවත් දැනගත හැකි වෙන පරිදි මේ කටයුතු කිරීමක් ක්‍රියා කිරීමක් නැහැ. ඒ නිසා බලාගෙන බලන කෙනෙකුට ඒ දෙස බලන ඔහු දිහා බලන කෙනෙකුට පෙනෙන්නේ නැහැ බඳු වේදනාවක් එතනටට ඇත්තේ කියලා. දැන් මෙතන කියන්නේ සමාත ප්‍රත්‍යක්ෂ වූ මේ වේදනාවන් අනුව අන්‍ය సంతානවල ඇතිවන්නා වූ වේදනාවෝද මේ වගේය කියන්නේ. තේරුම් ගන්න. ඒකට එක මමක් තිබෙනවා ධර්මෙහි අනුමාන ඥානෙයි කියලා. තවත් ඒක ඒ පාලි වචනෙන් දැක්වෙනවා අන්වයේ ඥානෙයි. අන්වයේ ඥාන. තමන්ට ප්‍රත්‍යක්ෂ වූ යමක් අනුව බලන අනුව තේරුම් ගන්න. ඒකයි තම సంతානෙහි යම් යම් වේදනාවන් යම් යම් ආකාර වශයෙන් පවතිද්ද ඇතිවෙද්ද ඒ වගේම තමයි අන්‍ය సంతාන වල ඇතිවන්නා වූ වේදනාවෝ ඉති අධ්‍යත්තන්වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධාවා වේදනාසු වර එක තමා පිළිබඳ වූ වේදනාවන් වර එක අන්‍ය సంతානවල ඇතිවන්නා වූ වේදනාවන් ඒ සිත යොමුකොට බැලීම ඒක එක විදියකින් කල්පනා කිරීමකුත් වෙනවා වඩාත්ම අවශ්‍ය වනුයේ ඒවා පිළිබඳව අන්‍යයන් సంతානවල ඇතිවන්නා වූ වේදනාවන් ගැන උවමනාවෙන්ම සොයා බැලීම නෙවේ තමා තම සංකාමී ඇතිවන්නා වූ වේදනාවන් පිළිබඳව ඒ අනුව බැඳීමයි අවශ්‍යකාරී ප්‍රධානම එකේ. ඉතින් මේ වේදනාව කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉබේම හටගන්නා දෙයක්ද නෙවේ. ඉබේම හටගන්නා දෙයක් නෙවේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ වේදනා පරිග්‍රහය පිළිබඳව නැත්නම් වේදනානුපස්සනාව පිළිබඳව ඒ භාවනා ක්‍රමේ යම් තා කරුණු දතයුතුද ඒ සියල්ලම ඇතුළත් වන පරිදි මේ මේ වේදනානුපස්සනාව පිළිබඳ වූ ඒ සූත්‍ර කොටාසයෙන් මහන්සි වදාරා. එනිසා භාවනාව වශයෙන් ගත්තොත් බොහෝ අත්දැකීම් මේ ඇතුළත් වෙනවා. මේ සූත්‍රයේ ඒ සියල්ලම වෙන වෙනම පෙන්වන්නේ නැහැ. ඒක මතක තබා ගත යුතුයි. වේදනාව පිළිබඳ මේ කරනු ලබන මේ භාවනාව වේදනානුපස්සනාව පිළිබඳව නැත්නම් වේදනාව බැලීම් වශයෙන් කරනු ලබන භාවනාව දී භාවනාවේදී ඒ යෝගාවචරයාට වේදනාව පිළිබඳවම ඇතිවන්නා වූ යම්තාක් අධ්‍යක්ීම් දෙද්ද ඒ සියල්ලම අන්තර්ගත කොට නෙවෙයි මේ සූත්‍ර දේශනාවෙහි මේ කොටස පිළිෙන්නේ. ඒකනේ දැන් අපි දන්නවානේ වේදනාව කොටස් වේදනාව තුනයි කියවව දාරා. ඊළඟට නිරා සාමිත නිරාමිත වශයෙන් සයක් දක්වා මම නවයක් දෙන්නලා. ඊළඟට වහන්සේ ඉති අධ්‍යත්තං වාදි වශයෙන් පදාරති. ඉතින් බොහොම කොටින් දක්වලා තියෙන්නේ නමුත් මේ භාවනා මාර්ගය කොහොම දිගයි. ඒ නිසා මේ වේදනාව ඇති වෙන ඇති වෙන අවස්ථාවකදී වේදනාව ඉස්මතු වී තිබෙනවා නම් එය බලන්නට ඕන. එය මෙනෙහි කරන්නට ඕන. ඒකේ ආකාර වශයෙන්ම ගෙන. ඉතින් ඒ භාවනාව කරන තැනත්තා ඒ වේදනාව නැතිව ගිය කල්හි ඊළඟට මොකක්ද කරන්නේ? විදර්ශනා කර්මස්ථානේ නැත්නම් සතිපට්ඨාන විපස්සනාවේ යෙදෙන තැනත්තා ඊළඟට තවන්ට ඉස්මතු වීගෙන නැත්නම් ඒ අවස්ථාවේදී ඉදිරිපත් වන යම් යම් අරමුණු වෙද්ද ඒවා බැලිය යුතුයි. ඒවා මෙනෙහි කළ යුතුයි. ඒ නිසා තමයි මේ වේදනා පරිග්‍රහය නැත්නම් වේදනානුපස්සනාව පිළිබඳ භාවනා කොටසෙන් එය ඇතුළත් නුණා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනා කරන කියලා. සතර සතිපට්ඨානයම වැඩි යුතුයි මේ භාවනා ක්‍රමයට ඒ ඇතුළත් ඒ සතර පිළිබඳවම භාවනා කරනවා. හැබැයි නිකම්ම සතර පිළිබඳව භාවනා කරනවායි නෙවෙයි. ඒ මතුවෙන මතුවෙන යම් අවස්ථාවකදී කය පිළිබඳ වූ දෙයක් මතුවේද එතකොට කායානුපස්සනාවයි කියන්නේ. දැන් මේ වේදනාවෙන් වේදනා පරිග්‍රහය කරමින් සිටින නැත්නම් වේදනාව අනුව බලමින් සිටින තැනට සමහර විට ඒ වේදනාව යමක් නිසා ඇතිවම අපි දන්නවා වේදනායි කියන්නේ පොට්ටබ්බය කායික වේදනාවක් ගන්නට නම් පොට්ටබ්බා රම්මණය නිසයි ඒ ඇතිවන්නේ පොට්ටපාරම්මණය කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මේ තුන. ඒ තුන කර්ම කොටගෙන නැත්නම් ඒ අරමුණු කොටගෙන උපදනා වූ සිතක් තමයි කාය විඥානය කියලා නම් කරන්නේ. ඒතකොට මේ කායට දැනෙනවා, ශරීරයට දැනෙනවා. ඒ දැනීම් වශයෙන් උපදින්නේ විඥානය, සිත. ඒ සිතේ අරමුණක් වශයෙන් පිළෙන්නේ එක්ක පඨවි, එහෙම නැත්නම් තේජෝ, එහෙම නැත්නම් වායෝ. මේ තුنين එකක් යම් යම් අවස්ථාවක. ඒකට වේදනාව ඒ නිසා ඒ කියන්නේ මේ පටවියාදී අරමුණක් ගෙන ඇතිවන්නා වූ සිතෙහි උපදනා වූ වේදනාව ඉස්මතු වූ කල්හි ඒ වේදනාව මෙනෙහි කරනවා. අතර ඇතැම් විටක ඒ පඨවි ධාතුවම ඉස්මතු වන්නට පුළුවන්. එහෙම නැත්නම් තේජෝ ධාතුව ඉස්මතු වන්නට පුළුවන්. වේදනාව ඉස්මතු නොවි වේදනාව ප්‍රකට නොවි ඒ පඨවි එහෙම නැත්නම් තේජෝ ප්‍රකට වුණා. වෙතොත් ඒ අවස්ථාවේදී අරමුණු කළ යුතු වන්නේ මම කොහොම හරි නැත්නම් මේ වේදනාව මස් ඉස්මතු කරගෙන වේදනාව අනුව බැලුවේ යුතුයි කියලා නෙමෙයි. ඒ අවස්ථාවේදී ඒ ඉස්මතු ධර්මය වෙන එක්කෝ පඨවි එහෙම නැත්නම් තේජෝ කියන ඒ කවරක් හෝ ඉස්මතු විවිධයේද ඒ ආරම්භය. එතකොට පඨවි ධාතුව ආරම්භ කොට නම් මේ Taman ගේ මෙනෙහි කිරීම පවත්නේ ඒ කියන්නේ පඨවි ධාතුව නම් Taman මෙනෙහි කරන්නේ එතකොට වේදනාම පස්සනාව නෙවෙයි එතකොට කරන්නේ කායාම පස්සනාව අනේ විදිහට ඒ අනුපස්සනා මේ දැඩිසේ හරියට රූලකින් ඇඳලා වෙන් කරලා මේ වෙලාවේ මේකයි මේ වෙලාවේ මේකයි කියලා වෙන වෙනම කිරීමක් නෙවෙයි ඒ ඉස්මතු වෙන ඉස්මතු වෙන එකක් මෙනෙහි කිරීම තමයි සතර සතිපට්ඨාන භාවනාවෙන් උගන්වන්නේ. ඉතින් අද අපි කීවේ වේදනානුපස්සනාව පිළිබඳ සංක්ෂේපයක්. ඒ ඔය ප්‍රමාණයි කතා කිරීම වශයෙන් ඊළඟට තිබෙන්නේ භාවනා කිරීම වශයෙන් කරනකොට. ඒක ඒ එකිනෙක කෙනා විසින් කළ යුතුයි. විසක දේශකයාට කරන්නට පුළුවන් එකක් නෙවෙයි. Taman මේ දේශනාව ප්‍රයෝගී කරගන්නට ඕනේ ඒ භාවනාව කිරීම කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරාත් වෙන්නේ මේ විදිහයි. දැන් මේ මේ කරුණ පිළිබඳ අටුවාවේ බොහෝ විස්තරය මේ කරුණ පිළිබඳ කතා ප්‍රවෘත්තියනවා. මහා පිළිස්තවිරන් වහන්සේගේ කතාව දක්වා තිබෙනවා. ඒ නික්ඛම්මසිත දෝමනස්සේ පිළිබඳව කරුණු කියති. ඒ මහා සිවහාමුදුරුව ත්‍රිපිටකධාරී උතුමෙක් 18 ගණයකට උගන්වපු හාමුදුරු නමක් තමන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භාවනා කොට අරහත්වයට පැමිණුණු රහතන් වහන්සේලා මහරාහයක් දහස් ගණනක් වහන්සේගේ අතවැක්කන් ගෝලයන් ශිෂ්‍යයන් අතර සිටියා. ඒත් මේ හාමුදුරුවෝ එම මාර්ගඵලලාභී කෙනෙකුම වේ. ඒ නිසා ඒක හාමුදුරු නමක්, ඒක රහතන් වහන්සේ නමක්. තමන් ඒ ඵල සමාපත්තියට සමවැද නැගිටලා මේ මේ සැපත මගේ ආචාර්යවරයා ලබනවාද කියලා බැලූ කල්හි ආචාර්යවරයාගේ ඒ ප්‍රත්‍යඥ తත්වය දැනගෙන උන්වහන්සේට උපකාර දීම සඳහා එතනට පැමිණුණා. පැමිණිලා පැමිණුණු වෙලාවේ ඇහුවා කුමකටද ආවේ? අනුම අනුමෝදනාවක් පිළිබඳව දැනගන්නට. කියන්නේ යම් ශ්‍රී ධර්ම කාරණයක් පිළිබඳව ඉගෙන ගන්නටයි ආවේ. ඉඩක් නැtei කිව්වා, වෙලාවක් නැtei කිව්වා, කියා දෙන්නට. ඒ වෙලේ Taman උගන්වමින් සිටි අවස්ථාවක් Tamanගෙන් ඉගෙන ගන්නට බලාපොරොත්තු වන අය සිටින අවස්ථාවක්. මේ හාමුදුරුවෝ එක එක වෙන වෙනත් අවස්ථා ගැන කිව්වා. මේ අසුවල් අවස්ථාවේදී අසුවල් අවස්ථාවේදී මේ කොයි පැත්තට අද පිළිපාදේ වඩිනවද කියලා මේ විචක්ක මාලකයේ කියලා තියෙනවා වික්ෂුන් වහන්සේලා සිවුරු කරවගෙන එතෙන්ට පැමිණ කොහාටද අද පිළිපාදේ වඩින්නේ කියලා හිතාගන්න. කල්පනා කරන තැන එතෙන්දී අහන්නද ධම් බලන්නට කැමති ආහන්දද ධම් බලන අවසානයේදී ආහන්දද ওই විදිහේ ඒ එකට වෙලාවක්වත් ඉඳ නැtei කිව්වා. ඒ හැම වෙලාවකදීම Tamanගෙන් යමක් දැනගන්නට ශිෂ්‍ය පිටසක් ඉන්නවා. එතෙන්දී මේ හැමදෙරෝ කිව්වා ඔබ වහන්සේ හරියට මේ ඵලකයක් වගේ ලෑල්ලක් වගේ අනුන්ට පිහිට වෙන Tamante කිසිදු පිහිටක් නැති කෙනෙක්. තමුමාංශයට මැරෙන්නටවත් වෙලාවක් තිබෙයිද කියලා. ඉතින් හිතුවා මේ මට මේ මගෙන් මොන හරි ඉගෙන ගන්නට නෙවෙයි මේ ඇවිල්ලා තිබෙන්නේ. මට යම මට මේ මේ සංවේගය ඇති කර ගන්නටයි කියලා. එනේ සල්කකට මේ හම්බු. අර හම්බු එහෙම කියලා ඉර්ධින්න වැඩියා. එදා උගන්වපු අන්තිම 30ට උගන්වලා Tamanගේ සිවුරු පිරිකර ආදිය සකස් කරලා තබලා මේ සිවුරු පිරිකරනේ ඇඳපු ආදිය සකස් කරලා තබලා ඒ අර ඉගෙනගත්ත පිරිස පිටවි යනවාත් එක්කම ඔවුන් සමගම මේ හාමුදුරුවෝ පිටවි ගියා. ගියේ භාවනා කරන්න. ඉතින් ළඟ ආරණ්‍යයකට වෙලා උන්වහන්සේ භාවනා කරා. පසවස්වක දිනයට තිබුණේ දවස් 3ක් පමණ. හිතුවා ගිහින් ඒ තුන් දවස් ඇතුළත කටයුතු සියල්ලම සම්පූර්ණ කරගෙන ආපසු එන්න එන්නට පුළුවන් වෙයි කියන. එහෙමනම් එවැනි බලාපොරොත්තුවකින් උන්වහන්සේ ගියේ. ඒ තරම් ධර්මයේ තම මහන්සේට ප්‍රගුණයි හිතුවා අමාරුවක් වෙන එකක් නැtei. ඒ දවස නම් ඇවිත්ියා නම් Taman විශේෂයක් ලැබුවේ නැහැ. ඒ විදිහට වස්තියක් ගත වුණා. වස්තිය හැම වස් කාලයක්ම වහන්සේ ගත කළේ. වස් අවසානයේදී වහන්සේ කඳුළු පිරුණු දෑසින් යුතුවයි වස අවසන් කළේ. කනගාටු වෙන ශෝකය. Tamante මේ බලාපොරොත්තු වූ අර්ථය සිදු කරගන්නට බැරි වුණයි කියලා. අන්න ඒක දක්වා තිබෙනවා නෙක්ඛම්මසිත දෝමනස්සේ. උන්වහන්සේ ඒ කනගාටු වූයේ උන්වහන්සේට දුම්නස පහළ වූයේ රූප ශබ්ද ගන්ධ ආදී යම්කිසි පංචකාම ධර්මයක් අරමුණු කොට නෙවේ. තමන් බලාපොරොත්තු වන මේ උසස් අර්ථය සිදු කර ගන්නට බැරි වූ එකක්. බැරි වුණා. අන්න ඒක නික්කම්සිත නැත්නම් निराග දෝමනස්සයට නිදර්ශනයක් හැටියට දක්වා තියෙනවා. මෙන්න මෙහෙම කරුණු රාශියක් කෙරෙහි විස්තර වෙනවා. අපිට මේ අවස්ථාවේදී තේරුම් ගැනීමට ප්‍රමාණයි තේරුම් ගැනීම ඒ වේදනාව ප්‍රධාන වශයෙන් තුනකටයි දෙන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා. මේ වේදනාවන් බොහෝ විට අපට බලවත්සේ ඇති වූ කල්හි දැනෙන්නේ. වේදනාවක් නොමැති කිසිදු අවස්ථාවක් නැහැ. අපට සිත් ඇතිවන හැම අවස්ථාවකදීම ඒ සිතේම හටගන්නා ධර්මයක් හැටියට වේදනාවයි කියන මේ වින්දනය පිළිගන්න. එහෙත් මේ වේදනාව ඇති බව හැම විටම අපට ප්‍රකට වන්නේ නැහැ. යම් යම් අවස්ථාවලදී ඒක අපට දැනෙන්නේ. එයිනොත් කායික වශයෙන් අපට කයට ඇතිවන්නා වූ දුක් වේදනාව ගැන. දැන් මధుරයේ විද්ද වේලාවේකදී මකුමතු කෑ වේලාවේදී එහෙම නැත්නම් සතිකු දෂ්ට කරපු වේලාවකදී ඔයාදී අවස්ථාවලදී බලවත්සේ අපට ඒ වේදනාව දැනෙනවා. ඒකවල ශරීරයේම හටගන්නා ඒ රෝගී අවස්ථාවලදී හටගන්නා ඒ වේදනාවන්ද අපට ප්‍රකටයි. සැප වේදනාවයි කියන එක ප්‍රකට වෙන අවස්ථාව පිළිෙනවා. ඒවා ඒ ඒ ඒ ප්‍රකට වීම ඉස්මතු වන අවස්ථා හා එහෙම නැති අවස්ථාද කියලා දෙකක්.